ස්වදේශීය සේවය. අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා යාලි කියවූ ස්වදේශීය රටා මේ පෙර කියවීමක් ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා යාලි කියවූ ස්වදේශීය රටා ලාංකීය ජන සවන් අතරට සංගීතේ ගීතේ පළමු මිහිරි ස්වර ලංකල සිංහල ස්වදේශීය සේවයෙන් අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා යලි කියවන ස්වදේශීය රටා සිංහල ස්වදේශීය සේවය ඉදිරිපත් කරන ස්වදේශීය රටා ප්‍රවීණ ගේය පද රචක සුනිල් සරත් පෙරේරා චින්තාවලියේ සංගීතය Thank you. ගේය පද වටා ගැයෙන ජීවන රටා යලි කියවන ස්වදේශීය රටා මහා වරුසාවට පසුව නැගින සඳ පෙනටාටත් වැඩියෙන් එළියයි මාචාර්ය ජයන්ත අමරසිංහ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර දයාරත්න රණතුංග අමරා රණතුංග සෝමතිලක ජයමහා සමන්ත පෙරේරා නදීක ගුරුගේ අමිතා වැඩිසිංහ ජගත් වික්‍රමසිංහ සමග ගුවන් විදුලියේ 6 වන මැදිරියේදී ස්වදේශීය රටා නිතෙන්දරා තොසකර දෙන්න අවසරා ජෝත් මහරජා ගුණ කඳ කරමු සීසෝ නිදිවරණ අඳුකර ගම්මානය නැහැවී යයි. දුහුල මිහිදුම මිටියාවතට කැටි වී ඇත. නීලතර ලා ගොයම මද මුදු සුළඟේ නැලවේ. සුලන් වැල්ලේ දැවටුණු ගම ගෙදරක හඬ හීන් හඬින් පාව එයි. බටනලා හඬ වරක දුරිනොත් වර එක ළඟිනුත් ඇසෙන්නාසේ කඳු බෑවු මේ වැඩි දෝංකාර දෙයි. එය ගම්බද පෙම්වතෙකෝ තම ප්‍රියාව අමතන වදනට නොනැගූ මනරංග ප්‍රේමාලාපයක් විය හැකිය. 1943 මාර්තු 5 වන දින පවුලේ එකම පිරිමි දරුවා ලෙස එම් ඇල්බර්ට් පෙරේරා සහ සුසියන්ද අල්විස් වෛද්‍යරත්න දම්පතීන්ට දාව සුනිල් සරත් පෙරේරා උපත ලැබිය. කොළොම් තොටට ආසන්න පාමංකඩ එදවස ඔහු හැදී වැඩුණු බිම් ප්‍රදේශය විය. පාමංකඩ වෙසසි වැදගත්කමක්ගත් ප්‍රදේශයක් ලෙස එවකට ප්‍රසිද්ධියක් ඉසිලිය. කොළොම් තොටින් වැසගත් නන්දෙසින් ගලා ආ විලාසිතා බයිලා කපිරිඤ්ඤා, ජවුසන් ආදී පළමුව ග්‍රහණය කරගත් ප්‍රදේශය පාමංකඩ වීම විශේෂත්වයයි. සංගීතය, ගීතය විවිධ සංස්කෘතීන් පිළිබඳව කුඩා කල සුනිල් සරත් පෙරේරාගේ රොචිකත්වයේ වැඩිවීමට ඔහු දිවිගෙ වූ ගම් ප්‍රදේශයේ ඉවහල් විය. ශාන්ත ක්ලෑර් සහ අර්තුසා විදුහල් වලින් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු පසුව කොළොම්පුර ප්‍රකට පාසලක් වූ ලුම්බිනි විද්‍යාලයට ඇතුල් විය. ඒ ඔහුගේ කලා දිවියක ආරම්භක මම් පෙත විය. පාසලේදී කලා කටයුතු හා සාහිත්‍ය කටයුතු වලදී පෙරමුණගත් සුනිල් සරත් පෙරේරා ලුම්බිණියේ කැපී පෙනෙන ශිෂ්‍යෙක් විය. ලුම්බිණි වංගහලේ නිතර ඇසුණු බෙර පද හඬද නාට්‍ය පුහුණු වීම වල හඬටද සංවේදී වූ ඔහුට කලාවේ අනාගත සිහින යථාවක් බවට පත් කර ගැනීමට උත්තේජ සැපේය. කුඩා කල සිට ගුවන් විදුලිය ශ්‍රවණය කිරීමට ප්‍රිය කළ හෙතෙම සිරියයියාගේ ළමා පිටිය හා කරුවයියාගේ ළමා පිටිය වැඩසටහන් වලට ආශක්ත වූයේය. ඒ අනුව හෙතෙම ගුවන් විදුලි වැඩසටහන් සඳහා මන්පෙත් විවර කරගත්තේය. ළමා මණ්ඩපයට සහභාගී වූ සුනිල් සරත් පෙරේරා එහිදී සිය sannivedana කුසලතාව තවතුරටත් ඔප්නන්වා ගත්තේය. ගුවන් විදුලි ළමා මණ්ඩපයට ගීතයක් ලියමින් නිර්මාණ ගමන් මඟ ආරම්භ වූ සුනිල් සරත් පෙරේරා Tamanටම ආවේනික ගීත රචනා ශෛලියක් ගොඩනගා ගන්නට යත්න දැරිය. සිංහල සංගීතයේ පුරෝගාමින් වූ ගුරුදෙව් සුනිල් සාන්ත, පණ්ඩිත අමරදේව, විශාරද නන්දා මාලනී, ආචාර්ය වික්ටර් රත්නායක, මහාචාර්ය සනත් නන්දසිරි, ආචාර්ය දාරත්න රණතුංග, සුනිල් ඉදිරිසිංහ, අමරසිරි පීරිස්, නීලා වික්‍රමසිංහ, අමරා රණතුංග, අමිතා වැඩිසිංහ වැනි ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ සිට නූතන පරම්පරාවේ ජගත් වික්‍රමසිංහ ආත්මා ලියනගේ සහන් වන්වලාදී ශිල්පින් දක්වා යුග කිහිපයක ශිල්පි ශිල්පිනියන්ට රචනා කළ ගීත සංඛ්‍යාව සුළුපටු නොවේ. දැඩි පරිසර ලෝලියෙක් වන සුනිලුන් ශ්‍රී ලංකාවේ පරිසර සාහිත්‍යයක් බිහි කිරීමට පුරෝගාමී විය. පරිසර අමාත්‍යාංශයේ රාජකාරී කරමින් ඔහු රාජකාරී රාමුවට කොටු නොවි මෞබිමට අදීන මෙහෙවරක් කළා එක් විය. විවිධ රාජ්‍ය ආයතනවල සිය රාජකාරිය අකුරටම ඉටු කළ මානවවාදී නිලධාරියෙක් ලෙස කටයුතු කළ ඔහු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙක් ලෙසද සිය භූමිකාව වර්ණවත් කළේය. විවිධ ජාත්‍යන්තර සමුළු හා වැඩමුළු සඳහා මව්බිම නියෝජනය කළ සුනිලුන් ඒ තුලින් රටට ගෙනා කීර්තිය අතිමහත්ය. සුනිලුන් ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයට කළ මෙහෙවර සුළුපටු නොවේ. ගුවන් විදුලියේ ළමා පිටින් මාධ්‍ය ගමන අරඹා ගුවන් විදුලියේ සභාපති ධූරය දක්වා පැමිණි අතර ලෝකේ පළමු ළමා ගුවන් විදුලිය වූ විදුල ළමා ගුවන් විදුලියේ ආරම්භ කිරීමේ පුරෝගාමියා විය. ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස පත්වෙමින් නවම රූපවාහිනී අධ්‍යක්ීම් ප්‍රේක්ෂකයන්ට තිළින කිරීමට හිතම සමත් විය. විවිධ පුවත්පත්වලට තීරුලිපි රචනා කළ සුනිලුන් ඒවා ඒකරාශී කොට මුද්‍රණ ద్వාරයෙන් පාඨකින් අතටපත් කළේය. දෙස් විදෙස් සම්මාන ගණනාවකින්ද පිදුම් ලද සුනිලුන් නිබඳ ජනතා ගෞරවාදරයට පාත්‍ර වූ විද්වතෙකි. සිංහල භාෂාව નિවරදිව ගීතය සඳහා යොදාගත් ගීත රචකින් අතරින් ප්‍රමුඛව ස්ථානගත කළ හැකි සුනිලුන් සැබවින්ම භාෂා පරිශකේකි. ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා සිංහල භාෂාව ජනගත කිරීමටද සිංහල ගීතය ජනප්‍රිය කලා මාධ්‍යයක් බවට පත් කිරීමට දුන් දායකත්වය ගෞරවාදරෙන් සිහිපත් කරමින් විශ්වයේ රටා කලාවට නැගූ අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා යලි කියවන සිංහල ස්වදේශීය සේවයේ ස්වදේශීය රටා ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා චින්තාවලී සංගීතය මෙලෙස තිලින කරයි පළමු සංකල්ප ධාරී සුනිල් සාන්තයන්ගේ සිට සිංහල සංගීතයේ ස්වර්ණමය යුගයේ නිර්මාණය කළ පණ්ඩිත අමරදේවයන්ගේ ප්‍රමුඛ නිර්මාණ සගයෙක් වෙමින්ද පරම්පරා කිහිපයක ගායක ගායිකාවන් සංගීතඥයින් ඔවුන් සමග නිර්මාණකරණයේ යෙදමින් සිය පළමු ගුවන් විදුලි නිර්මාණයේ සිට දශක පහක් ඉක්ුත්ව ගියද අදත් අපේ පරම්පරාවේ නිර්මාණකරුවන්ට ගී පබඳින මෙබිම අප අතර සිටින විශිෂ්ටතම ගීත රචකයාණෝ සුනිල් සරත් පෙරේරා අපි යාලි කියවමු. සිංහල භාෂාව නැල වූ සිංහල භාෂාව හැඬ වූ සිංහල භාෂාවට කොමල ලාලිත්‍ය කැඳු සිංහල භාෂාවේ දාර්ශනික කවිතාව මතු කර සහසක් ජනමන ආනන්දෙන් ප්‍රඥාව කරා රැගෙන ගිය නිස්සරණ අධ්‍යාසයෙන්ම ඊට පනදුන් සිහල භාෂා වාදකයන්ෝ රූපක රචකයන්ෝ ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා. ඔහු කියවන්නට ගුවන්විදුලියේ අසමාන වංශාවලියක් හිමි 6 වෙනි මැදිරියට පැමිණි ඔබ හැමදෙනාම අපි ආදරෙන් පිළිගන්නවා. ආයිබෝන්. සුනිල් සරත් පෙරේරා කියන්නේ කවුද? ඔහු මොනවද කළේ? ඔහුට කරන්න අවශ්‍ය වුණේ කුමක්ද? ඔහු තනූ මගක් වේද? ඒ තනූ මග කවුරුන් ඇවිද ගියේද? මේවා කතා කරන්නට අපට හොඳම වේලාව මේ. ආරාධනා කරනවා සුනිලුන් කියවන්නට. ඔහුගේ දායකත්වයම මිස වඩා වටින්නේ කාගේ දායකත්වයේද? මුල්ම ආරාධනය ප්‍රවීණ ගීය පද රචක සුනිල් සරත් පෙරේරා මහතාණෙනි ඔබතුමන්ට. සිංහල ගීතයට අප්‍රමාණව පෙම්බඳින ඒ වෙනුවෙන් කැපවී සිටින නිබඳවම ගීතය පිළිබඳ නිවැරදි කියවීමක් ජනගත කරන විද්වතුන් රසවතුන් කිහිප දෙනෙකුට අපි ආරාධනා කරා සුනිලොන් කියවන්න. මගේ මෙලඟ ඇරයුම රුවන විශ්වවිද්‍යාලයේ සිංහලාංශයේ මහාචාර්ය ජයන්ත අමරසිංහ මහතාට අපි ආරාධනා කරා තවත් එවැනිම ගීතයේ පිළිබඳව හැදෑරීමක නිර්තව සිටින ගීතයත් එක්ක නිබඳ හිතවත්කම් අලුම්කම් පාන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතාට සිංහල ස්වභාවිත ගීතය ජනප්‍රිය කලාමාධ්‍යයක් බවට පත් කිරීම උදෙසා පරේෂණාත්මක සංගීත භාවිතාවක යෙදෙමින්ද ගායනෙන් වාදනෙන් සංගීත අධ්‍යක්ෂණයෙන් සිය ප්‍රතිභාව විෂද කළ අපේ પરම්පරාව නියෝජනය කරන්නා වූ සංගීතඥයින් තිදෙනෙකුට අපි ආරාධනා කරා සුනිල් සරත් පෙරේරා කියවන්නට ඔහුගේ කීපද රටා ගයන්නට පැමිණෙන්නට මේ ආරයුම සංගීතවේදී සමන්ත පෙරේරා සංගීතවේදී ජගත් වික්‍රමසිංහ සංගීතවේදී නදීක ගුරුගේ එහෙනම් අපි අපේ කාර්ය ආරම්භ කරමු වෙනදාට වඩා වෙනස් අත්දැකීමක් අද අපේ ශ්‍රාවකීන්ට ලබා දෙන්න අපි කල්පනා කළා ඒ කියන්නේ අපි ශ්‍රාවකින්ගේ ගොඩට ප්‍රේක්ෂකින් පිරිසකුත් අද ඉඳන් ඒක රාශී කරගන්නවා 1950 දී තමයි ලංකාවේ විදුලි සංදේශ ක්ෂේත්‍රය ආරම්භ වන්නේ අපි දැන් ශ්‍රී ලංකා ටෙලිකොම් කියලා කියන්නේ එහි වැඩ කරපු ඉංජිනේරු මහත්මෙක් පරණ ජර්මන් සබ්මැරින් එක තිබිලා විවිධ උපකරණ ටිකක් sannivedana උපකරණ ටිකක් එකතු කරලා අත්හදා බැලීමක් කරනවා. ඒ අත්හදා බැලීමේ ප්‍රතිඵලයක් විදිහට 1923 අත්හදා බැලීම ආරම්භ කරන්නේ අපිට 1925 වෙද්දී හැකියාව ලැබෙනවා. පරීක්ෂණාත්මක ගුවන් විදුලියක් ආසියාවේ මුළු වතාවට මේ බිමෙන් ආරම්භ කරන්නට. අපිට කියන්නේ ඒ පූර්වජයන්ට. ඒක අප ඕ මිනිසුන්ට. ඉතින් ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ගුවන්විදුලි අතර අපි හොයාගෙන යද්දී අපිට එහෙම සම්බන්ධයක් මොන ගැහුණා. ඒ සම්බන්ධයේ ප්‍රතිඵලයක් සහ අලුත් කරමින් ඒ නෑදෑ හිතවත්කම් අලුත් කරමින් අපි තීරණය කළා ශ්‍රාවක ප්‍රජාවට පමණක් සීමා වෙලා තිබූ ස්වදේශීය රටා මේ කියවීම ප්‍රේක්ෂක ප්‍රජාවත් අතරට ගෙන යන්න අවශ්‍ය කියලා. එසේනම් ආරම්භ මා කැමති සිරි සමනල මුදුනින් ඒ ලැබෙන ආශිර්වාදයෙන්ම අපේ මේ කියවීම ආරම්භ කළ යුතුයි. ගස ප්‍රාර්ථනා සිරි සමනොල සිරසින් මුදුන් වන සහසත් අපගේ ප්‍රාර්ථනා මහා වැලිය මහ ගඟ උතුරා යන සුවිපු වෙන ප්‍රාර්ථනා කෙන්කෙත යාවන බිලිදු සිනාවෙන් දිවහෙන සුරතල් ප්‍රාර්ථනා ප්‍රාර්ථනා ප්‍රාර්ථනා දිවහෙන සුරතල් ප්‍රාර්ථනා සිරි සමනුල සිරසින් මුදුන් වන දහසක් අපගේ ප්‍රාර්ථනා මහා වැලිය මහගඟ පුතුරා යන සුවිපුල් නිවහල් ප්‍රාර්ථනා සිරි සමනොල සිරසි මුදුන් වන දහසක් අපගේ ප්‍රාර්ථනා මහා වැලිය මහගඟ පුතුරා යන සුවිපුල් නිවහල් ප්‍රාර්ථනා ස්වදේශීය සේවෙන් උදේ පාන්දරක දවස පටන් ගත්තා වගේ. පණ්ඩිත අමරදේවයන්ගේ හඬින් ඒ ගීය ඒ දවස වඩාත් වැඩියෙන් ඇහෙද්දී අපේ ජීවිත අපේ දවස පටන් ගත මොනතරම් ප්‍රබෝධයකින්ද. මම කැමතියි මේ ගීතයත් එක්ක අපේ වැඩසටහන ආරම්භ කරන්නට කතා බහ සුනිල් සරත් පෙරේරා මහත්මයා. මේ ප්‍රාර්ථනාවන් සිය දහස් ගණනක් යලි පොබයන මිනිසුන්ගේ හිතවලට පුදුමාකාර ජීවයක් ගෙනෙන මේ සිතුවිලි කොහොමද ආවේ කොයි කාලෙද මේ ගීතය නිර්මාණය වෙන්නේ? මේ ගීතය ලියුනේ 70 දශකයේ මම හිතනවා මෙතන ඉන්න දාරතරන්තම සුබරණොත් මම හිතනවා එතුමන් සහ පීඩාංශන් සිල්වා නිෂ්පාදනය කෙරුවා. පරිසරහනක් ජනවාරි 1 වෙනිදාට ප්‍රචාරය වෙන්න ප්‍රාර්ථනා කළා. ඒක අනිත් එක තමයි මේ මේ වැඩසටහන ඉදිරිපත් කරේ මහාචාර්ය ඉමාල්දිසනායි. මේ ගීත සමුදාය අත්තිමුණා ඊට අදාළ සියලු ප්‍රාර්ථනා පළවෙනි මාස වෙච්ච ප්‍රාර්ථනා මේ ගීත එකක් අනිත් එක තමයි ජනතාවට වැඩ කරන ජනතාවට කරපු ප්‍රාර්ථනාව කියන වේවා සිත් සතුට වඩන සුබ දවසක් වාසනා කරේක. අනිත් මේ ගීතය මම හිතනවා මේ ගීතය ඇහෙනකොට මට ඉතාමත් දැනෙනවා අමුතු විදිහේ ඒ කාලේට යන්න විශේෂයෙන්ම අපිට ශ්‍රීපාදේ කියලා කිව්වම සමනල කන්ද කිව්වම ඉරසේවේ කිව්වම අපේ ජාතියෙම අවදි වෙනවා මේ ඉරසේවේ. මම හිතනවා ලෝවේ අන් කිසි තැනක නොදුටු අසිරිමත් ඉරසේවේ ඇසුරෙන් මම මේ ලියුවේ. ප්‍රණිත බෙසුන්දර මහත්මයා. ඔබතුමත් ගුවන් විදුලියට තියෙන ඥානගත සම්බන්ධතාවය ඒ කතා කරන්න ගියොත් අපිට වෙලාවක් යනවා. හැබැයි ඔබතුමන් සුනිල්සරත් පෙරේරා මහත්මයාත් අතර තිබෙනා මේ නිර්මාණ හිතවත්කම ඒ වගේම අපි ජීවන රටාන කියවන මිනිසුන්ගේ සහ ගීපද රට. මේ තියෙන හිතවත්කම ඉතාමත්ම දැඩි. මෙතුමන්ගේ ගීත ඇහෙනකොට අපට හිතෙන්නේ සුනිසරත් පෙරමහත්මයා කියන්නේ ගැමියෙක්. කොළඹින් ගොඩක් දුර බැහැර හද්දා පිටිසර ගමක උපන් ගැමියෙක්ද කියලා අපිට හිතෙන්නේ. හැබැයි ඒක එහෙම නෙමෙයි. කොළඹ පාමංකඩ ඉපදුණු සුනිල් සරත් පෙරේරා මහත්මයාගේ ගීපද රටාවලට මේ ගැමි සුවඳ එන්නේ කොහෙන්ද? මම හිතන්නේ කොළඹ පෞගිය සතවර්ෂයේ අදතරන් ජනාකීර්ණ භාවයක් තිබුණ නැහැ. ඒ නිසා ඔය ඉපදුණු යුගය දිහා බැලුවම ඒ කොළඹ පාමංකඩ කිවිල්ලපන එක්තරා ග්‍රාමීය ස්වභාවයක් තිබුණා. ගස්කොළන් තිබුණා. ඇල මාර්ග තිබුණා. අද අපි සියල්ලම දූෂණය කරගෙන තියෙන්නේ. අනන්තර නැහැ. මට හිතෙන්නේ ඊට කෙටියෙන් සැකෙවින් කියනවා නම් සුනිල් සරත් පෙරේරා කලාකරුවාණන්ගේ මේ නිර්මාණ සංස්කෘතිය බිහි වෙන්නේ සිංහල සාහිත්‍යයේ ආభాසයත් එතුමන් ඇසුරු කළ සාහිත්‍ය දරයින් සහ ගුවන් විදුලියේ ඇසුරත් එක්ක පොතපත කියවීමට අද මේ අපි දකිනවා සාක් සංවිධානයේ යුනෙස්කෝව ලංකාව වැනි රටවල් වල මේ අස්පර්ශනීය සංස්කෘතික උරුමය හොයාගෙන යනවා ඒවා එකතු කරනවා ඉංග්‍රීසි භාෂාවෙන් කියන intangible cultural heritage කියලා. අද අමුතුවෙන් මේවා හොයද්දී ඒ දවස සුනිල් සරත් පෙරේරා වැනි නිර්මාණකරුවන් ප්‍රතිභාන්විත සහෘදයින් ඒ තුල ජීවත් වුණා. ඒ ජීවිතය එක තමයි එතුමන් විසින් රචනා වුණු සංස්කෘතිකමය ශිෂ්ටාචාරිකමය ගීත කලාවට පදනම වැටෙන්නේ කියලා මට හිතෙනවා. සුනිල් සරත් පෙරේරා මහත්මයා මෙන්න මෙහෙම කවි පැලක් මට හම්බ වෙනවා. චිමිනි ලාම්පුවේ එළියෙන් තාත්තා ළඟින් ඉඳගෙන මට මතකයි කියා දුන්න ගුත්තිලගේ සැලලිහිණිය. නැතිදා පොත කටපාඩම දයාදරව හිස අතගා මියුරු හඬින් කවි ගායන ගැයුවේ අපේ අම්මාය. වෙහෙස දරා ගෙට ආවද මුළු පවුලම වට කරගෙන සුවඳ පද්ම ඕලු ආදී ගී ගැයුවේ තාත්තාය. ගමේ පන්සලේ කටිනය පින්කම් දා හිමිදිරියම චීවර පෙරහැරට එක්ව මාහාගේ අම්මාමය. යට ගිය දවසක සිහි වෙයි අපේ ගෙදර තිබුණ සතුට. අවුරුද්දට නෑගම් ගිය හඳපානේ පන්සල් ගිය. සුන්සරත් පෙර මහත්මයා ඔබතුමන්ට ගීතයට සංගීතයට ආශක්ත වන්නට ඉගෙන ගන්නට මුල් පාඩම වුණේ මුල් ගුරුවරයා වුණේ මේ කියන මේ රචනා කළ තියෙන කවි පෙළෙහි ඉන්න අම්මා තාත්තද ආభాෂය ඒක වැදගත් වෙනවා. ඔබ කිව්වා පාමංකඩ ගැන කිව්වා. පාමංකඩට සම්බන්ධයි මේ ගීතය. ඇත්තෙන්ම මේක ගායනා කෙරුවේ පාමංකඩම උපන් අමරසිරි තීරිස් මේ මෑතකදී ඉතාමත් මෑතකදී ඔහු මට මේ ගායනා කරලා ගෙනත් දුන්නේ තැටිය. ඉතින් මේ අමරසිරි තීරිස් මාත් එක්ක සාකච්ඡා කරුවේ ඔහුගේ තාත්තත් සංගීතවේදියෙක් අපේ තාත්තත් හැන්දෑවට ගෙදර ආපුවම අපි වට කරගෙන තබ්ලාවක් තිබුණා. ඒ තබ්ලාව වාදනය කරේම සුවඳ පද්ම ඕලු වාදි කියන ගීත ගායුවා මට තාමත් දෝංකාර නැගෙනවා. ඉතින් අමරසිරි කියනවා එයාටත් ඒ ආස්වාද ලැබුණලු. ඔහුගේ තාත්තත් සංගීතවේදියෙක් ඒ ගායනයම කෙරුවලු හැන්දෑව. ඔබතුමන්ට ගීත ගන්න පුළුවන්? ඔබතුමන්ට ගීත ගායනා කරන්න පුළුවන්ද? නෑ මට ගීත ගායනා නම් පුළුවන්. නමුත් මේ මට තබ්ලාව පොඩ්ඩක් වාදනය කරන්න පුළුවන්. ඒ මම හිතනවා තාත්තා ගාව තිබුණා තබ්ලාව. තාමත් ඒ තබ්ලාව මම කියනවා. ඉතින් ඒක යන්තම් තට්ටු කරගන්න පුළුවන්කම තිබුණා. ඒ සිද්ධියකට. ඉතින් මම හිතනවා ඒ ආభాෂය තිබුණා ඒකේ පාමංකර ප්‍රදේශයේ. අපිට අහන්න ලැබුණා බයිලා, කපරිඤ්ඤා වගේ දේවල් අපි පස්සේ කතා කරමු ඒක. හොඳයි. ජයතමරසිංහ මහත්මයා මෙතුමන් නිර්මාණකරණයට එක්වන කාල සීමාව ගුවන් විදුලියට තාමත් වැදගත් කාල සීමාවක්. ඒ කාල සීමාවේදී මෙතුමන්ට මුණ ගැහෙනවා ලංකාවේ හෙළ මියසියේ සංකල්පධාරී සුනිල් සාන්තයන්වත්. ඔහුටත් ගීතයක් රචනා කළා තිබෙනවා. අපි දූරාවලියක් විතර ගත්තම බලමු සුනිල් සාන්තයන්ගේ සිට ජගත් වික්‍රමසිංහ අපේ සහෘදයා දක්වාම ගීත රචනා කළා තිබෙනවා. මේ පරාසය විග්‍රහ කරන්න ගියොත් ලොකු වෙලාවක් කරනවා. හැබැයි ඒ ආරම්භ කරපු තැන ඉඳලා ඒ තැන කොහොමද මෙතුමන් හරියටම ගිහිල්ලා ඒ තැනට ස්ථානගත වන්නේ? මේක ඒ ආරම්භ කරපු තැන මම දකින්නේ අසාමාන්‍ය තැනක්. දැන් ඕනම ක්‍රියාවලියක ආරම්භයේ යම්කිසි ලදරු ස්වභාවයක් අපිට දකින්න පුළුවන් නොමේරු ඒ තත්වයක්. නමුත් සුනිල් සරද්දේ ගීත ප්‍රබන්ධ සංග්‍රහයේ තුන්පත් රට ආජන්තා රණසිංහ සමග පළ කරන 1972 වර්ෂයේ ඒ 1972 වර්ෂයේ පළ කරපු ප්‍රථම ගීත සංග්‍රහයේ තිබෙන ගීතවල කිසිදු ආධුනික බවක් නැහැ. ඒ තාමත්ම පරිණත පරිචයක් සහිත ගීත රචකයෙකුගේ ප්‍රතිභාව අපිට කෘතියේ දකින්න පුළුවන්. ඒ වගේම දැන් මම හිතන්නේ එවක ඔහු භද්‍ර යෝන් වී සිටි තරුණ රචකයෙක්. නමුත් එබඳු තරුණ සිතක පහළ විය නොහැකි ආකාරයේ ඊට පරිණත සිතුම් පැතුම් කඳු මුදින් මල්තින්යයි ජීවිතයක මලහිරු පැහැලා ඒ ගීතය මම හිතන්නේ පොතේ සඳහන් වෙන්නේ රෝහිත විජේසූරිය කියලා. මොකද මම මේක ශ්‍රවණය කරලා තියෙනවා ගන්නදලි රෝහණ සිරිවර්ධනගේ හඬින්. ඉතින් ඒ ඒක ඉතා විශිෂ්ට ගීතයක්. ඒ කියන්නේ ජීවිතයක අනිත්‍ය ප්‍රාර්ථනා පිඳ වැටීම ආදී දේවල් පිළිබඳ එබඳු තරුණ වියේ රචකයේ කොහොමද ඊතරම් පරිණත ගීතයක් රචනා කරන්න කියන එක පිළිබඳ මට ඒ විමතිය තිබුණා. අනිත් එක තමයි ඕනම රචකයෙකුගේ නිර්මාණ ප්‍රතිභාව එය යම් කෙසේ දෙයක දලුලා වැඩි වැහැරී යන අවස්ථාවක් තියෙන ඒක ලෝක ධර්මතාවයට පොදුයි. නමුත් සුනිල් සරත් පෙරේරා කියන මේ අසහාය රචකයාගේ මම දකින දේ තමයි ඔහු ලියන ලිහිණිහෙලේ තියෙන ලීනියේ කියන ගීතයේදී පරපුරෙන් පරපුරට ඔබ ගීත රැව් රැව් නැගේ. නමුදු ඔබ මහලු වී ගිය බවක් නොමැහැඟේ. මම හිතන්නේ එය තමයි සොනිල් සරත් පෙරේරාගේ නිර්මාණ පෞරුෂය අනන්‍යතාවක් තියෙන ඒ ඒ වගන්තියම තුලම දැනෙන. ඔහු ඔහුගේ නිර්මාණ ප්‍රතිභාව කිසි දිනක මහලුනේ නැහැ. අමරසිරි පිරිස් ගයන "ඈ යන්න ගියා මැකිලා" කියන ගීතයේදී මේ මේ ප්‍රතිභාවය එලෙසම තියෙනවා. ඔහු ඉතින් මෑතකදී රචනා කරා ඔහු අත වශයෙන්ම ගීත රචකයෙකු විදිහට පමණක් නෙමෙයි මම දකින්නේ ඉතාම විශිෂ්ට කවියෙක් ඔහු. ඒ කවිතාව ඔහුගේ තියෙන කවිත්වය සිංහල කවියේ ඔහු ලියු කෘති සංඛ්‍යාව ඉතා අල්ප වෙන්න පුළුවන්. නමුත් ඒ අල්පව කෘති සංඛ්‍යාවේ ගුණාත්මක වටිනාකම ඉතා ප්‍රබලයි. මෑතකදී ඔහු ලිව්ව මිහි මණ්ඩලයේ බිසව කියන කාව්‍ය සංග්‍රහයේ තියෙන සෝභා කියන කවිය මම ජීවිතයේ අත්විඳි විශිෂ්ටතම කාව්‍ය නිර්මාණ 10 අතරින් එකක් විදිහට මම දකින්නේ. ඒකේ තියෙන භාෂා නිපුණත්වය මම හිතන්නේ සිංහල කවියේ සේකර සිරිගුණසිංහ ගුණදාස අමරසේකර වැනි ප්‍රතිභාපූර්ණ කවීන්ගේ පෙළෙහි ඔහු ගන්න පුළුවන් බව ඉතාමත්ම සැකයකින් තොරව කියන්න පුළුවන්. ඉතින් මේ විදිහට ගත්තන් පස්සේ ඔහුගේ කවිවල ගීතවල තියෙන්නේ අපි ඇත්ත වශයෙන්ම ප්‍රමාණ නොකළ ප්‍රතිභාවක්. අපි තාම ඒක හරිය විනිශ්චයක් දුන්නේ නැහැ. අනිත් පැත්තෙන් මම මේ මොහොතකට පෙර නදීකක කතා කරේ සංගීතයෙන් සහ ගායනයෙන් මීටත් වඩා යුක්තියක් ඔහුගේ ඒ ප්‍රබන්ධවල තියෙන මහිමයට ඉෂ්ට කරන්න ඕන. ඒ ඒ තව අපි ළඟාන වූ ගිරි මුදුනක් විදිහටයි මම දකින්නේ. හොඳයි. අපි මීට කෙටි වෙලාවකට කලින් ආරාධනා කරා අධික ගුරුගේ අපේ සහෘදයාට. මොකද ඔහු සෙනසාන්තයන්ව පරේෂණයට ලක් කරනවා. ඒ නිර්මාණ පිළිබඳව ඒවා පරීක්ෂණයට ලක් කරමින් ඒ කියවීමක නිරතලා ඉන්න හින්දා මේ අපිට පද පෙළ ටිකක් තියෙනවා අපිට මේක ගානක් කරලා දෙන්න පුළුවන්ද කියන කාරණය. ඔව් අපිට ඊට කලින් කියන දේක් තියෙනවා මම දන්නවා. මම හිතනවා ඒ සුනිල් දෙපළ එක්කලා හදපු මේ ගීතය දුම් දුම් දුම් දුම්ත ගතන් යනාදී ගීතයයි මම කියන්න නියමිත. දැන් සුනිල් සාන්තයන්ගෙන් පැදිලිම පරිශකෙක ඔහු මම හිතනවා බොහෝ විට ධ්වනි ගුණය නැත්තම් විරිත් රටාවන් ගැන ලොකු අවබෝධයක් තුණු භාෂා ඥානයක් තුණු කෙනෙක් පැහැදිලිම හෙළහවුලේ ආබාධනත හෙළහවුලේ මැදිහත් වීමෙන් ආසාදනය වුණ නැත්තම් ඒ ඒ මග ගිය සංගීතඥයෙක් සහ කවියෙක් රචකයෙක්. එතකොට භාෂාව ගැන ඔහුට තිබුණා ඊට පුළුල් අවබෝධයක් සහ සංගීතයේ කෙරෙහිලා භාෂාව යොදාගත යුත්තේ යම්සේද කියන එකත් ඔහුට හොඳ අවබෝධයක් තිබුණා. දැන් මේ ගීතය ඉතා සුවිශේෂී ගීතයක්. මා ගායනට නියමිත ගීතය. මේ ගීතයේදී සංගීත පසුතලයක් හැටියට තියෙන්නේ උඩැක්කියක් විතරයි මුල් ගීතේ. සහ යම් හඬ තලයන් දෙකක ඔහු ගායනා කරනවා මේ දොං දොං දොං දොං තගතං දොං දොං කෙට ගතං ගතං යනාදී පදය. ඉතින් භාෂාවම සංගීතයේ බවට පත් කරගත්තු ඒ භාෂාවේ ධ්වනි ගුණය සංගීතයේ බවට පත් කරගත්ත Um, අවස්ථාවක් uh, මේ ගීතය. මේ ගීතය තනිව ගන්න බෑ හැබැයි මේ ගීතය ගන්න තව හඬවල් uh, එක හඬක්වත් ඕන. Uh, සමහරට සමන්ත සහෝදරයා සහ මේක අපි හිතලා කරපු දෙයක් නෙවෙයි සහ යෝජනා කරපු දෙයක් නෙවෙයි අපි අදහස් තුන නමුත් මේ ඩොං ඩොං ඩොං ඩොං තකතන් යන ආදී කොටස මම හිතන ඔබ දෙපළට ගන්න පුළුවන් නම් මේ මුළු ගීතේ පුරාම ඒක යම් අපි මේ දැනුයි තීරණය කළේ නමුත් මගේ සහෝදර සංගීතඥ දෙන්නට ඒක කජ්ජක් නෝන වඩා දන්නවා එහෙමනම් අපි තාල බහණ්ඩත් එක්ක මේකේ මම ගෙන ගෙනෙන්න උත්සාහ කළේ අපි ජාන් සහෝදරත් එක්කත් මම කතා කළේ. ඒ කියන්නේ සුනිල් සාන්තයන් ගීතයේ තියෙන භාෂාවේ තියෙන සංගීතය, භාෂාවේ ධ්වනි ගුණයේ තියෙන රිද්මේ තියෙන සංගීතය උකහාගත් ඒ නැවත ප්‍රක්ෂේපණ කළ සංගීතඥෙක්. ඒවැනි ඒකට හොඳ නිදර්ශනයක්. මේක සහ ඇත්තට මම හිතනවා යම් හේකින් සුනිල් සාරත් පෙර සුනිලුන් ඔබත් යම් හේකින් ආසාදනය වුණාදයි කියලා මේ ගීතේ භාෂා ලක්ෂණ ඔස්සේ පැරණි හෙළහුලිය අනු යෙදුමුළු විශේෂයෙන්ම පයලු ආකාරයේ භාවිතාවත් මම හිතනවා ඔබ මේදී උදාගෙන තියෙනවා. අපි ගීතයට යමු. දොං දොං දොං දොං තගතං දොං තුමි කිට ගතං ගතං දොං දොං දොං දොං තගතං දොං ලයත බැඳුණු මුතු බබලු බබලු අතට වැටුණු රන් වලලු වලලු ගිගිරිකි කිලිමිලි පයලු පයලු දිනත බැලඳ මිනි කිරුළු කිරුළු එගොඩ ගොඩෙන් ගීතයයි මෙගොඩ ගොඩෙන් ගීතයයි එගොඩ ගොඩෙන් මෙගොඩ ගොඩෙන් එකම පොල් ගීතයයි දුම් දුම් දුම් දුම් තගතන් දුම් දුමි කිත ගතන් ගතන් දුම් දුම් දුම් දුම් තගතන් හිත ගතංග ඇනින පයට අත්ලෙලවයි මෙලවයි ලයට මෙන් බඳ සුලවයි සුලවයි රගන රැඳුන් නෙත් අගවයි අලවයි දකින්න දනම් සිත් නලවයි නලවයි එගොඩ ගොඩෙන් ගීතයි මෙගොඩ ගොඩෙන් ගීතයයි එගොඩ ගොඩෙන් මෙගොඩ ගොඩෙන් එකුම කෝල් ගීතයයි ගතන් ගතන් දුම් දුම් දුම් දුම්ත ගතන් දුම් දුමි කිට ගතන් ලයිත බැඳුණු මුතු පබරු පබලු අතට වැටෙන රංගලු වලලු ගිගිරි ගිගින මිනි පයලු පයලු දිනත පැලදි මිනි කිරුළු කිරුළු ගුඩ ගුඩ ගීතයයි මෙගුඩ ගුඩ ගීතයයි නිගුඩ ගොඩෙත් නිගුඩ ගොඩෙත් එකම බෝල් ගීතයයි දුම් දුම් දුම් දුම් තකතන් දුම් දුමි කිට ගතන් ගත් දුම් දුම් දුම් දුම් තකතන් දුම් දුමි කිට ගතන් වැයන පදට අත් ලෙලවයි ලෙලවයි ලයත වෙයින් බඳ සුලවයි සුලවයි රඟන රඟුන් නෙත් ගලවයි ගලවයි දකින දනන් සිත් නලවයි නලවයි එගොඩ ගොඩෙන් ගීතයයි මෙගොඩ ගොඩෙන් ගීතයයි එගොඩ ගොඩෙන් මෙගොඩ ගොඩෙන් එකමැකූල් ගීතයයි දුන් දුන් දුන් දුන් තජතං දුන් දුමි කිට ගතං ගතං බොහොම ස්තුතියි සමන්ත පෙරේරා සහජගත ස්තුතියි සහෝදරුන් සමන්සා ජග මේ ගීතේ මම හිතන්නේ සංගීතඥයන්ට ඔබට තේරෙනවා ඇති සංගීත වියමන කියලා එකක් අපි කතා වෙනවා. සංගීතයේ යම් සංගීතමය වයනය කියලා, මියුසිකල් ටෙක්ස්චර් කියලා අපි කියනවා. සංගීතමය වයනය. දැන් මෙහිලා සංගීතමය වයනය ඔහු ගේන්නෙම භාෂාව තුළින්ම. ඒ කියන්නේ සුනිල් සරත් පෙරේරා පද එකක්වත් අපත යන්නේ. සමහර ගීතයකදී ස්ථායි කොටස අපත යනවා අන්තරා කොටස දෙද්දී. ඒක නැවත ප්‍රතිගැයීමකට ලක් වෙන්නේ නැහැ. නමුත් මෙහිලා මේ මුළු ගීතෙම නැවත නැවත එක මතයක එක මතයක මේව වියමනක්සේ වැයෙනවා. ඊටම වැදගත් ඒක ඒ කියන්නේ භාෂාවම සංගීතයේ මුතරක්. යමක් කීම වගේ වැදගත් කොට හලකනවා මේ ගීතය ජීවේ සුනිල් ශාන්තයන්ගේ දෙවන ඔහු දෙවනි සැරේ ආවන්නේ වන්නදේට මధుර මధు කියන වැඩසටහන මේ වැඩසටහනේ නම් කෙරුවේ මල් අබේසුන්දර කවිය මధుර මధు කියන මේ දෙවනි වැඩ පළවෙනි වැඩසටහනේ මම ලොකු ආශාවක් ලැබුවා අර මල් මල් වාරම් හරිම උදාරම් කියන ගීතයේ ගායනා කරේ ගීත ඒ පළවෙනි වැඩසටහන ඉතින් මම සුනිල් ශාන්ත අඳුරන්නේවත් නැහැ මම ඔහුට මම දැනගත්තා පළවෙනි වැඩසටහනින්ම ඌ කරන පරිේශනකාරය කුමක්ද කියලා. ඕ මං හිතනවා ඔබ දන්න මට වඩා සංගීත දන්න ඔබ දන්නවා. ඒ ස්වර දෙකෙන් තුනෙන් නිර්මාණ තනු නිර්මාණය කරන්න ඔහු පෙළඹුණා අතදා බැලීම් ස්වරූපයෙන්. අම්බල අම්බල මේ පින ඒ වගේ ඒ වගේ අර ගුම් ගුම් ගුම් අනිත් එක තනි ස්වර දෙකකින් විතර කරන්න පෙළඹුණා. මේකට අනුගත වෙන්න තමයි මම මේ ගීතය ලිව්වේ. මේ ඒකෙත් තිබෙනවා ඒ ලක්ෂණ. අනිත් ඔබ කිව්වා හරි. මම මම හිතන එක ගුරුකුලයකටවත් සම්බන්ධ වුණේ නැහැ. ගන්න පුළුවන් තැනින් ගත්තා. මට මුලදී ලොකු ආශාවක් ලැබුණා. හෙළමියසියෙන් වගේම කුමාරතුංගගේ නිර්මාණවලින් සඳපාණේ වැලිසලා වගේ ගීතවලින් ඒක මට කියන අහබුදුවන්ගේ ගීතවලින් ඉතින් ඒවා අපි මම හිතනවා ඉතා නිදහස් ලෙස අපේ රචනාවලට යොදාගත්තා ඒක ඔබ හරි ඔබට ඒක යොත් තිබුණා ඒක තේරුම් ගන්න අනිත් දෙදෙනාටම හොඳ ඒවක් තිබ්බයි පැහැදිලි වෙයි. ඔයාලටත් ගායනා කරන්න මම හිතන්නේ හොඳ අත්දැකීමක් මේ මොහොතේ අපි එකතු වෙලා නිර්මාණය කළ ඒක තවත් අලංකාරයකට පත් වෙනවා මම හිතනවා ඔබ තුන්දෙනා එක්කාසල කරපේ ගායන. ඒ ලේසි එහෙම ඒව අවස්ථාව පුදා වෙන්නේ නැහැ අපිට. අද සුනිල්ශාන්ත හිටියනම් අද සුනිල්ශාන්ත හිටියනම් ඔහොම හිතන හරියට තවත් අසතු ඒ ඔහුගේ නිර්මාණයට ලැබිච්ච ඒ ලාවන්‍ය. ගීතයක් දෙකන්නේ මේ මේ සුනිල්ශාන්තයන් සංගීතත් කරපු ද සාමාන්‍යයෙන් මේ මේ ගීතය තුල උඩක් විතරක වාදනය කරනවා. උඩකේසා හඬවල්. මේ හඬ සංගීත භාණ්ඩ හැටියට පාවිච්චි කරන හඬවල් පාවිච්චි කරන්නේ. එතකොට ගීත රචකයෙක් හැටියට මේ හිතාම අපහසුයි මෙහෙම ගීතයක් රචනා කරන්න. මොකද මේ සංගීත සංගීත භාණ්ඩ වලින් කරන කාරණයක් සිද්ධ කරන්නේ මේ ගීත රචනාවේ. ඒ කියන්නේ මේ නිර්මාණකරුවාට Tamanට අවශ්‍ය නිර්මාණය කරගන්න පසුබ සකස් කළ දෙන ගීත රචනාව. ඉතින් මම හිතනවා දොන් දොන් දොන් දොන් තගත මේ මේක තමයි මේ මේ මුළු ගීතේ පුරාම මේක මේ ගීතේ පවත්තන් ගන්න තියෙන රිද්මය. මේ රිද්මේ හරහා තමයි මේ ගීතය සම්පූර්ණ වෙන්නේ. හොඳයි. අපි ඒ ගීතෙන් පසු යනවා රජරට සේවයට. රජරට සේවය මූලික කරගත්තු නිර්මාණ වංශයක් තිබෙනවා. හැබැයි රජරට ඇතුළේ නිර්මාණ වුණු ගීතයක් නෙමෙයි ඊළඟට අපි තෝරාගත්තේ. රජරට සේවයට ගිහිල්ලා එක දිනකින් මම හිතන්නේ මේකට එසන ගීතය තමයි ඔවුන් යෙදු නම් බවට පත්වන්නේ. එසන කියන වචනේ එන්නෙත් ඊන් පස්සේ තමයි ජනගත වන්නේ. සුනිල් සරත් පෙර මහත්මයා රචනා කළ ගීතයක් තිබෙනවා මේ මහ කන්ද කන්දක් වගේ. ඒ කතාව අපි අහලා කතාව එක්ක තිබෙන අනුකතාවලට යමු ඊට පස්සේ. මේ කන්ද ඇවිල්ලා හිටන් මම හිතනවා මගේ වින්දන මූලයේ බවට පත්වෙච්ච කන්ද නම් අලගල්ලේ කන්ද. ප්‍රමුඛන නගරයට ගියාම පේනවා ඈතින් මහා ප්‍රසාපවත්ව නැගී සිටින අලගල්ලේ කන්ද අපේ විරිඳගේ ගම්පලාවේ. ඉතින් ඒ ඒකෙන් ලැබුණු වින්දන මූලය මට හැමදාමත් හැම ගීතයකටම ඔය කන්දෙන් ලන්දෙන් කියන එකේ තියෙන්නේ ඒ කන්දම තමයි. ඉතින් කෙසේ වෙතත් මම හිතනවා මම මේකෙදි අමරදේව මහත්මයාත් මාත් ජීවිසානාංශවරුණුත් ගියා සුධර්මන් තිලක සුධර්මන් සිල්ල මහත්මයාගේ ආරාධනයකට විශේෂයෙන්ම මේ කාලේ හිටියා නිව්ටන් ගුණරත්න වගේ රජරට ඒ අයගේ ආරාධනාවකට සාහිත්‍ය දින උත්සවයක්. කියන්නේ ඒකට මැදිහත් උනේ රජරට සේවය. ඉතින් දවස පුරා තිබිච්ච මේකෙදි විවේකයක් තිබුණා කැම විවේකයක්. ඒකෙදි සුධර්මන් ශ්‍රී මහත්මයා යෝජනා කරුවා අපි දැන් අලුත් ගීතයක් කියමු මේ පැය තුල කියලා. දැන් සංගීත වේදිකයක් ඉන්නවා, ගායකයෙක් ඉන්නවා, ගීත රචකයෙක්. මම ලියන්න පටන් ගත්තා එතකොට ඒ ආරාධනා පිළිඅරගෙන ඔබ මා සමග වැඩිපත් වෙන දවස මේ මහා කන්ද බැලුවා හිඳ ගම සිරසින ස්වර්ණශ්‍රී බණ්ඩාර හිටියා අසල ඕකවා මේ රජරට ප්‍රදේශය ගැන ලිව්වොත් හොඳ නැද්ද සුනේ මට පොඩ්ඩක් ඒ වෙලාවට පොඩ්ඩක් හිතේ නෝක් කාඩුවක් ඇති වුණා මම ඒක එම් පිටින්ම අල්ලලා හිටන් දැම්ම ළඟ තිබිච්ච කුණු කූඩේ. ඊළඟ අලුතෙන් ගීතයක් ලැබුවා. ඔබ මා සමග අතිනත ගන්නා දවස මේ මහා කන්ද බැලුවා හිඳ ගම සිරස. ඔබ මා අතර වෙන නුවරක කීවිගස මේ මහා කන්ද බැලුවා හොරහින් මදිසක. මේකදී අර අර කියන මේ ප්‍රදේශයේ තියෙන වැව් ගම්වල එහෙම නැත්නම් නුවර කලාවේ වැව් මැදි රාජ්‍යයේ තිබෙන පරිසරය තුලින් මම මතු කරන්න බැලුවා කාලය පිළිබඳව යම් යම් සිද්ධි ඒ කියන්නේ පාළුව ලුහු බඳින කිරලා අඬාවටේ කියන එක රජරට දකින්න පුළුවන් නේද අහන්න පුළුවන් අනිත් එක තමයි ඒක තියෙනවා ධ්වනියක් තියෙනවා අර්ථධ්වනියක් වගේම ශබ්දධ්වනියකුත් අපිට මතුවෙනවා කිරලාගේ වලපත් එක්ක අනිත් තැන තමයි මුඛ්‍ය රස හද උතුරා වාන් තමයි අපිට ප්‍රේමය කියා ගන්න බැරුව අපි කොච්චර දඟලනවද මම තරුණ වියේදී නමුත් බැරිම තැන වාන් දමනවානේ ඒක තමයි නොකියු රහස හද උතුරා වාන් තමයි කියලා කිව්වේ. ඉතින් මේකේ තිබෙනවා සංකේත ඒ වගේම පරිසරයේ තිබෙන මොකද්ද මේ සුදු නෙළුමට මිහිර පොවයි කියන තැන. මේ මම හිතනවා ඒ වගේ යෙදුම් තිබෙනවා පරිසරයෙන්ම ගත්ත පරිසරයෙන්ම මම හිතනවා සමහර විට යොදා ගන්නවා යම් යම් දාර්ශනික පණිවිඩයක් කියලා. ජයතමරසිංහ මහත්මයාගේ දෙතොල් පොපියනවා වගේ මට හරිනේ. මම අත්‍යවශ්‍යම මේ මේ ගීතය මගේ සරසවි ශිෂ්‍ය ජීවිතයේදී මම මේ ගීතය ශ්‍රවණය කරන්නේ. අපිට හොඳටම දැනෙන මේ ගීතයේ අනුභූතිය. විශේෂයෙන්ම දැක්කේ අර පාළුව ලුහුබඳින කිරලා හඬා වැටේ ඒ ඒ හදවතේ ඇති විප්‍රලම්භ ඒ කියන්නේ වියෝවෙහි තියෙන තීව්‍ර ශෝකය වගේම එක්වීමේ ඇති පූර්ණ ආසාදේ වෑදී නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි. එතන වැද්‍ය නිල්ලෙහි තියෙන වර්ණයත් සුදු නිල්ලෙහි තියෙන වර්ණයත් දෙක එකට එකට සංයෝග වීම සහ එක පැත්තකින් වෙන්වීම සංයෝග වීම ජීවන ධර්මතාව ලෝකේ හැම දෙයක්ම හරිම ආශ්චර්යමත් දේ තමයි සුනිල් සරත් පෙරේරාගේ ගීතේ ලෝකය තිබෙනවා ජීවිතය තිබෙනවා. ඒක කැබලි කරපු කිසිවක් නැහැ. සම ඒකාබද්ධ ජීවිතය, ඒකාබද්ධ ජීවය මේ ගීතය ඇතුළේ තියෙන. මේක තමයි මම හිතන්නේ ඔහුගේ ගීතයේ තියෙන මුද්‍රාව. වෙන කිසිවකුගේ නැති ඒ මුද්‍රාව තියෙන්නේ ඒකයි. ඒක තවශම අපි යලි යලිත් ජීවිතයට කැඳවනවා. ජීවිතය අපිට මුණ ගස්සනවා. ජීවිතයේ සකල විද ආස්වාදයන් ඒ පද පෙළෙහි ගැලපෙනවා. සමන්ත පෙරේරා අපේ ගායකයෙක් විදිහට මම වෙලා හඳුනන්නේ ගායකයා නම් අපි මම මේ ගීතේ කියමු කිව්වා ඒ ගීත ගාන කරමු. කිව්වා. මට නෑ කියන්න ඕනේ ඇත්තටම. දැන් අපි මේ සාහිත්‍ය ගැන ගොඩක් අපි කතා කරන මම හිතන්නේ අපි මේ සංගීත ගැනත් අපි කතා කරන්න ඕනේ. අනිවාර්යයෙන්. මම හිතනවා මේ ලෝකයේ සංගීත නිර්මාණය වෙන ක්‍රම දෙකකට. එකක් තමයි ගීත රචනාවක් රචනා කරලා ඊට පස්සේ ඒකට තනුවක් යොදලා ගීත නිර්මාණය කරනවා. අනිත් විදිහ තමයි තනුව හදලා ඒකට පදමාලාවක් රචනා කරනවා. ඉතින් මේ මෙතන මම හිතන්නේ මේ මෙතුමා රචනා කරපු සියලුම ගීත මම හිතන්නේ මූලික සංකල්පය සුනිල් සරත් පෙරේරා මෙතුමා කියලා මම විශ්වාස කරනවා. මෙතුමා තමයි මම හිතන්නේ මේ සියලු දේ පටන් ගන්නේ. මේ ගීතය ඔබ මා සමග අතිනත ගන්නා කියන ගීතේ පටන් ගන්න මෙතුමා. මේ සංකල්පය මෙතුමාගේ. මේ මේ මේ සංකල්පය තුල මේ රිද්මය තුල මේ රටාව තුල සංගීත නිර්මාණකරුවාව යොමු කරන එක්තරා තැනකට ඒ යොමු කිරීම තුලින් තමයි මේ තනුව නිර්මාණය වෙන්නේ. ඒ ඒ පසුබිම රජරට ප්‍රදේශයේ ඒ එක්තරා නිවසකට ගිහිල්ලා ඒ ඒ සිද්ධිදාමේ හරි. නමුත් මෙතුමාගේ මේ සංකල්පය මෙතුමාගේ මේ විරිත මෙතුමා මේ මේ මෙතුමා මේ රචනා කරන මේ ආකාරය පඬිත් අමරදේවන්ට විශාල වශයෙන් බලපාන මේ තනුව දාන්න එතුමාම යොමු කරනවා මෙතනට. එතුමා විතර නෙමෙයි සියලුම නිර්මාණකරුවන්ම යොමු කරනවා මේ ගීත රචකයන් විසින් මෙන්න මේකට මේක තමයි විරිත කියන එක. විරිතක් තියාගෙන තමයි ගීත රචකයන් ගීත නිර්මාණය කරන්නේ. හැබැයි සමහර අවස්ථාවලදී සංගීත නිර්මාණකරුවන් විසින් ඒ විරුද්ධ වෙනස් කරනවා. හැබැයි මේ මේ ගීත රචනාව තුළ මම හිතන්නේ විරුද්ධ කිසිම වෙනසකින් තොරව නිර්මාණකරුවට පහසුවෙන් තම නිර්මාණය කරන්න අවකාශය සකස් කළ දීලා තියෙනවා. අපි ගයමු සමන්ත පෙරේරා කලාකරුවට අපි ආරාධනා කරන මේ ගීත ගායනට. පිනත ගන්නා දවස මේ මහා තන්ද වැළුවා සිඳ ගම තිරත ඔබ මා අතර වෙනනුව ස්තුතියි. අධික සහෝදරයා දැහැන් ගත වෙලා හිටියේ. ඔය අතර ඔබ කිව්වා හරි ඔහුගේ ගායන ඔහු ඔහුගේ ගායනෙන් මහන් හිටියේ ඔහුගේ ගායනය. මට වෙලාවකට හිතෙනවා ඇත්තටම මේ මහඳුරුතුමා දැන් සුල්සරත් පෙරේරා කිවිඳුන්ගේ ගීත රචකයාගේ ගීත වලින් යම් ආකාරයකට විෂද වෙන්නේ නැත්නම් හෙලිදරව් වෙන්නේ පුළුල් ලෝකයක් ඔබ කියනවා වගේ. විශාල ලෝකයක්. දැන් උදාහරණයකට ඔහු කාලය සම්බන්ධ කාලයට දැන් සාමාන්‍යයෙන් අපි තුමු ගීතයකට ප්‍රස්තුත කරගන්න යම බොහෝ විට යම් සිද්ධියක් යම් අත්දැකීමක්. නමුත් එතනින් ඔබට කියලා කාලය කියන්නේ විපරිතාණය වෙනස් වීම කියන දාර්ශනික චින්තාව නැත්නම් දාර්ශනික ප්‍රශ්නය ඔහු ගේනවා සමකාලීන ජීවිතයේ යම් කාරණයක් එක. දැන් මේ මේ ගීතය මට මතක් වෙන්නේ හැබැයිට දොස්තෙව්ස්කි ඔහු ඔබ දන්නවා ඔහුගේ සාන්දෘෂ්ටිවාදයේ යම් යම් යම් සිත් ගන්නාසුළු දෑ මට පේනවා මේ මේ සුන්සරත් පෙරේරා ගීත රචකයාණන්ගේ. දැන් ඔහු යම් විටක කියන ඔහු විශේෂයෙන්ම එක තැනකදී ඔහු නිමාන වුණ රැය එහෙම නැත්නම් සීන දකින්නුගේ ප්‍රේමය වගේ කතාවක ඔහු කියනවා ඒ කතා රචකයා නැත්නම් අපරාධ සාදන්තුනේ රචකයා මේ මේ කතෘ නැත්නම් මූලික චරිතය රස්කොල්නිකෝ ඔවුන් කතරම් තමන් තුළ තමන් තුළ ඒකට කියන්නේ පරාරෝපණය වෙනවාද කියනවනම් මොන් භෞතික දෑත් එක්ක තමන්ගේ ලෝකය ගොඩනගා ගන්න උත්සාහ කරනවා. එක තැනක රස්කොල්නිකව කියනවා ඔහු નિયમિતයි පහුවදා බඩුගස් ගන්න මැහැල්ල මරා දැමුවයි කියලා ඔහු පාපොච්චාරණය කළා. ඔහු හදේ සාක්ෂියත් එක්ක අරගලේ කූට ප්‍රාප්තිය. ඔහු පොලිසියට කියන්න මම මිනිමරු. නමුත් ඔහු අන්තිම දවසේ තීරණය කරනවා නිදහස් මිනිහෙක් හැටියට ඔහු නගරේ පුරා ඇවිද බැලිය යුතුයි නිදහස් මිනිහෙක් ඇරෙද්ද මේ නගරේ ඔහුට පේන්නේ කොහොමද කියලා ඔහු බැලිය යුතුයි. ඒක තනකදී දැදිගම් විරුද්ධු තමයි මේකේ පරිවර්තකය අපේ ජේෂ් පරිවර්තකය ඔහු කියනවා. රස්කොල්නිකෝ මෙහෙම යනකොට ඔහු දකින එක තනක ලියලා තිනවා. ආ මෙන්න මෙතන සාමාගමයයි ලියා තියෙනවා. මෙන්න මේ මතක තබා ගත යුතුයි. කියන්නේ සමාගම කියන එකට සාමාගම. හෙටමා රුසියා හෙටමා සයිබීරියාවට පිටුවහල් කරනු ලබද්දී මේ දකින විට මට ඇතිවන හැඟීම දැන් නිදාස් මිනිසෙකු හැටියට මා ඒ දකින විට ඇතිවන හැඟීම සමග සංසන්දනය කර බැලිය යුතුයි කියලා. දැන් මට එවැනි එකක් මතක් වෙන්නේ මේ මහා කන්ද බැලුවා හොරහින් මැදස. දැන් මේ අජීවී දෑ එක ජීවිතයේ මහා දාර්ශනික ප්‍රශ්නය බෙදා ගන්න උත්සාහ කරනවා කියන එක. ඉතින් අතරම ඔබ කිව්වා වගේ ඔබේ ගීත එක කඳවුරක් නියෝජනය කරන්නේ නැහැ. හැබැයි ලෝකේ ලංකාවේ තිබුණු බොහෝ ඥාන ගවේෂණ කඳවුරු වල චින්තාවල් ඔහුගේ ගීතයෙන් හෙළිතරව් වෙනවා කියන එකයි මගේ අදහස. ඔව් මෙතුමන්ගේ බොහෝ ගීත පිළිබඳව අපි ඒවා එහි තියෙන මොනවද මොනවද මේ කියන්නේ කියලා තර්ක කරන්න ගියාම බොහෝ වෙලාවට පැය ගණන් මේ තර්ක දිග්ගැසෙනවා. එතුමන් විවෘත කරලා තියෙනවා. ගෙදරවල් වල මේවා කතා කරන්න ගියාම ගිනි කඳු බවට තමයි අවසානයේදීපත් වෙන්නේ. එකකට එකක් නොදෙවෙනි තර්ක එනකොට. ප්‍රණීත අබේසුන්දර මහත්මයා දාර්ශනික කවිතාව කියන ලක්ෂණය ඉතාමත්ම හොඳින් දක්න ලැබෙන ගීත රචකයෙක් තමයි මෙතුමා ගීතවල තමයි අපිට දක්න ලැබෙන්නේ. ඔබතුමන් ඒ විග්‍රහය කෙසේද කරන්නේ? ඔහුගේ ගීතවල තිබෙනව අර නදික සහෝදර කිව්වා වගේ පුළුල් භාවය, පැතිරුණු භාවය සහ දාර්ශනික කවිතාව. මා ජීවිතයේ ප්‍රධාන ධර්මතා දෙකක් විෂද වෙනවා. සංයෝගයයි වියෝගයයි ආචාර්ය ජයන්තේ බැන හැවරු ඔහුගේ අදහස් වලදී සංයෝගය එකට එකතු වුනහම පුදුම සතුටක් දැනෙනවා. හැබැයි ප්‍රිය සමාගමයක් තුල තමයි එකට එකතු වෙන්න ඕනේ. අප්‍රියයන් හා එක්ුණොත් ඒක දුක්ඛිත භාවයක් ඇති වෙන්නේ. විయోగය කියලා කියන්නේ එක්ුවන් වෙන් වෙලා යන එක. එය දරා ගන්න අමාරුයි. මේ අන්ත දෙකේ තමයි ලෝකේ නිර්මාණ සිද්ධ වෙන්නේ. වැඩිපුරම අපිට දකින්න දහන්නට ලැබෙන්නේ විయోగය පිළිබඳ කීත. මේ විయోගයත් එක්ක මිනිසුන් තුල වෛරය පුදුම ප්‍රචණ්ඩත්වයක් ඇති වෙන්න පුළුවන්. එකම වෙනස තියෙන්නේ සුනිල් සරප්පේරා කිවිඳුන්ගේ ගීතත් එක්ක උපේක්ෂාවක් ජනනය වෙනවා. මානව දයාවක් ජීවිතයට ආදරය කරන්න හිතෙනවා. ඇද වැටෙනකොට නැගිටින්න අවශ්‍ය කරන ශක්තියක් සංයත ගුණයක් තියෙනවා. අපි අත්දැක්කා පහුගිය දිනවල විභාගය අසමත් වූවන්ට ජීවිතය එපා වෙනවා. නමුත් මේ ගීත මේ කවි ඇසුරු කරනකොට මේ සාහිත්‍ය ඇසුරු කරනකොට අපි පරදිනකොට අපි දුර්වල වෙනකොට අපිට නැගී සිටින්න අවශ්‍ය කරන උපේක්ෂාව ඉවසීමේ ගුණය මානව දයාව ඇති වෙනවා. ඒක නිර්මාණකරුවෙකුගේ ඉටුවේ යුතු සංස්කෘතික පෝෂණය කියලා මම හිතනවා. එය එම කලාකරුවා විසින් ඉටු කර තිබෙනවා. ඒ වගේම කෙටියෙන් කියනවා නම් මා හිතනවා මම මුලින්ම තුම්පත් රට පොත කියෙව්වා අපේ ගෙදර තියෙන අය පොත. ගුවන් විදුලියට තමයි අපි සමන් දුන්නේ. ටෙලිවිෂන් ආවේ පස්සේ මේ රචකයාගේ මුළු නිර්මාණ කියන බැලුවොත් ඔහු සංසාරගත පුණ්‍ය මහිමයක් තියෙන කෙනෙක්. ලේසියෙන් මේ වගේ රචනාවකට මේ වගේ මනහර අබිරමණීය තනු සංගීත නිර්මාණයක් ගායන ලීලාවක් එකතු වෙලා නැහැ. අපි දකිනවා සමහර රචනා තියෙනවා මැරිච්ච රචනා අපේ සිංහල ගීත වංශේ. මෙතුමාගේ ගීත රචනා වලට ඒ කවියට පණ දීලා පුදුම වාසනාවන්ත රසබර මధుර තනු නිර්මාණය කරලා තියෙන සංගීතඥයින් ඒවට වාදනය කරලා තියෙනවා ගායලා තියෙනවා. ඒකම අපි බෞද්ධ හැටියට විශ්වාස කරන සංසාරයේ පුණ්‍ය මහිමය කියන එක. මම ඒ හොඳට විශ්වාස කරන කෙනෙක්. මට හිතෙනවා ඒ පුණ්‍ය මහිමය ඔහු සතුයි. බටලි හඳ අතරේ ඊටාම දුක්බර කවියක් මතු වේත ඇය නිදි නොමැති තැනේ ඈත ඉපිට සම්මානෙන් නැගෙන බටලි හඳ අතරේ ඊටාම දුක්බර කවියක් මතුවේද ඇය නිදි නොමැති පැලේ සුගතව හඳ එළිය ගලා එන අම්බලමක දෙවනේ මලානිතව හඳ එළිය ගලා එන අම්බලමක දෙවනේ බලා හිඳිනි ඔබ හිඳින විමන් දොර දැල් වෙන එළිය පිපිට ගම්මානෙන් නැගෙන් බටලි හඳ අතරේ ඊටාම දුප්පර කවියක් මතුවේත් ඇය නිදි නොමැති අගට ගලාලා ඉකිලන නිහඬ රැයේ වේදනාව නිතු අගට ගලාලා ඉකිලන නිහඬ රැයේ නීලනුවන් තරු කැට බොඳ වෙනවා කාටත් හොර රහසී ඈත එපිට ගම්මානෙන් නැගෙන බටලි හඳ අතරේ ඊටාම දුක් බල කවියක් මතු වේද ඇය නිදි නොමැති අද වාද්‍ය වෘන්දය වයලින් රෝහණ ධර්මකීර්ති ෂෙල්ටන් විජේසේකර දර්ශරත්නායක බටනලා ජානක බෝගොඩ සිතාර් දිලුෂර් රවීන්ද්‍රනාත් සමග Nimal Sirikure organ Hasantha Jayalal lead guitar Nihal Priyantha Perera rhythm guitar Chinthaka Lakmal bass guitar Prasad Silva octapad Narindu Chaturanga tabla බඳුරුද සිල්වා ගොන් මිදුලි වාද්‍ය වෘන්දයේ මෙහෙවීම විශාරද රෝහණ ධර්මකීර්ති අපේ නිෂ්පාදන කණ්ඩායම. මැදිරි සහාය WA වික්‍රමසිංහ සමග MS හේමචන්ද්‍රසිරි. නාද සංකලනය තරිඳු දිසානායක සමග ටියුලින් ජයනාත්. වැඩසටහන් සංස්කරණය ඉන්දික නිශාන්ත. අධීක්ෂණය සිංහල සේවාධ්‍යක්ෂ පහති ජයතිලක. නිෂ්පාදනය හිමානන්ද රාජපක්ෂ සමග මාරිස්ටලා ප්‍රනාන්දු. ස්වදේශීය රටා ඉදිරිපත් කිරීම හිමානන්ද රාජපක්ෂ. ලබන සෙනසුරාදාත් පෙරවරු 10ට චින්තාවලී සංගීතය ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා චින්තාවලියේ සංගීතය මීළඟ කොටස ලබන සතියේ බලාපොරොත්තු වන්න බලාපොරොත්තු 11යි විනාඩි 6යි මේ සදේශයේ